ගුණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවේදීලා ගත කරන හත් වෙනි දවසක අපි පළවෙනි දවසේ තුන්වෙනි දවසේ පස්වෙනි දවසේ හත්වෙනි දවසේ ප්‍රයෝදාගෙන තිබුණේ මේ එකේ සිට දෙකමාර දක්වා කාලය ධර්ම සාකච්ඡාවක් සඳහායි වැඩමුළු පැත්තෙන් බලනකොට අපි පසුගිය ධර්ම සාකච්ඡා නිෂ්පාදනය කෙරුවා මේක අපේ වැඩමුළුවේ අවසාන ධර්ම සාකච්ඡාව බාටපත් වෙනවා මේකේදී අපි කරන්නේ ලිඛිත ඉදිරිපත් වෙච්ච ප්‍රශ්න අනුව සාකච්ඡාව මෙහෙවන අතරේ සභාවෙන් යම් ප්‍රශ්නයක් ප්‍රකාශනයක් තියෙනවා නම් ඒකටත් අපි සාදර වෙලා ඒ අනුව මේ විවෘත සාකච්ඡාවක් වඩපත් කරගන්න එකයි අදත් ලිඛිත ප්‍රශ්න සුළු ප්‍රමාණයක් තියෙනවා මම සම්ප්‍රදාන කුලයේ ප්‍රශ්න වලින් පටන් අරගන්නවා ඒ අතර වාරයේදී කාට හරි වෙන කිවිතු කළ යුතු දේවල් තියෙනවා නම් ප්‍රශ්න ප්‍රකාශන කරුණාකරලා ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් මතක් කරනවා ධර්ම සාකච්ඡා කරනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සතිපට්ඨාන භාවනාදී ආනන්දත බලහන් සුවිදාලා තිනවා ආනාපාන සතිය වැඩිීමේදී සතිය අරමුණෙන් මිදී නිහඬව පවතින විට වරින් වර මතුවන ආලෝක සංඥාව මැද අපැහැදිලි ලෙස රූප සටහන් බුද්ධ රූප ආකාරය ඈත තියෙන ඈත හිරු බැස යන විදිහක පවතින ලක්ෂණ භාවනා පිළිබඳ කවර තත්ත්වයක් නිරූපණය කරන්නක්ද මෙවැනි අවස්ථාවන් වල අවස්ථාන් පසුබල යුත්තේ කෙසේද නොයසේ නම් මනෝ විකාරයක්ද අපගිනි කරනවා මේ පැහැදිලි කර දුන්න මැනවි ඉතින් මේකෙදී අපි ඇත්තට අද උදේ අපි හතේ ඉඳලා අටමාර වෙනකන් අපි විනය සාකච්ඡාවක් පැවැත්වුවා සංඝයා වහන්සේලා අතර. ඒ විනය සාකච්ඡාවේදී ගත්තේ ඔය විනය පිටකයේ පාරමිත පාළි තුන්වෙනි එකට සම්බන්ධ ආනාපාන සති විස්තර කතාවක්. ඒක හරි පුදුම විස්තරයක් තියෙනවා මේ ඉතින් අටුවාවේ ඒක සූත්‍රයේ සඳහන් වෙනවා පාළියේ මේ ආනාපාන සති භාවනා කරගෙන යනකොට ඒකෙදී හම්බෙන ගොඩක් හිතා ගන්න බැරි පුංචි අවස්ථාන් පිළිබඳ විස්තර ඉතින් මේකෙදී සඳහන් කරලා තියෙනවා මේ අරමුණත් නිමිත්තත් නිමිති කිරීමේ අදහස් කරන මේ වගේ අවස්ථාවයි හිත අරමුණ නිමිත හිත මේක පිළිබඳව මේ වගේ එච්චරම පැහැදිලි නැති මැද අවස්ථාවේ තියේදී පිළිපැදිය යුතු ආකාර දීඝනිකාය අටුවාචාර්ය වංශලා කොහොමද කතා කරන්නේ මජ්ක්‍ධිමනිකාය අටුවාචාර්ය වංශලා කොහොමද කතා කරන්නේ කියලා ඒ කියන්නේ දැන් අවුරුදු 1500 කට ඉස්සලා අනුරාධපුරයේ තිබුණ යම් යම් දැනුම් කොටාස ලිඛිතව සටහන් වෙලා තියෙනවා ඒකදී දීඝ බාහනක ස්වාමීන් වහන්සේලා මේ වගේ ප්‍රශ්නයක් දැකපුවාම මේ වගේ ප්‍රශ්නයක් ප්‍රශ්නයක් වෙන අවස්ථාවකට ආවම ඒ යෝගාවචරය ගුරුවරට ගිහිල්ලා වාර්තා කරන්න ඕනේ කියලා කියනවා. දැන් මේ වගේ සිද්ධියක් පාතයි. ඒසට ගුරුවරයා මේ වගේ අවස්ථාවල් වලදී මේ පේන දේවල් නිමිත්ත කියලා කියලා දෙන්නත් එපයි කියනවා. නිමිත්ත නැහැ කියනත් එපයි කියනවා. භාවනා කරනකොට ඔක තමයි දිගට කරගෙන යන්නේ කියලාලු අවසර දිය යුතු කියලා ඒක ලියලා තියෙනවා. ඊට අමතරව ඊට පල්ලෙහින් මජ්ක්‍ධිම භානක ඒ කියන්නේ සතිපට්ඨාන සූත්‍රය 12ක සඳහන් වෙනවානේ දීඝනිකායේ සඳහන් වෙනවා මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙනවා. ඉතින් එක එක ආචාර්ය પરම්පරාවක්. දීඝනිකාය මේ කටපාඩමෙන් ගෙනිච්ච ආචාර්ය પરම්පරාව කියනවා ගෝලයාට කිව්වොත් එහෙම මේක නිමිත්තයි කියලා අනිත් දවස් මේක බලාපොරොත්තු බහන කරන්න ගිහිල්ලා අනාගන්න කරගන්න බැරි මේක නිමිත්ත නෙවෙයි කිව්වොත් එහෙනම් මට මේ ජීවිතේ හරියන්නේ නැහැ මට බහන හරියන්නේ නැහැ කියලා හිත වට ගන්න. ඒ දෙකම නිසා මොනවාක්වත් කියන්න බෑ භාවනා කරනකොට හොඳයි දිගට කරගෙන යන්නයි කියන්නේ. ඒ වෙනුවට මන්චුම් භානක ස්වාමීන් වහන්සේලා සඳහන් කළා තියෙනවා මේක මේ මේ භාවනාවේ හොඳ එකක්. මෙහෙම තමයි භාවනා කරනකොට මෙහෙම නිවිති පහළ වෙනවා. මේක නැවත නැවතත් මතුවෙමින් පිට කලියුත් කරගෙන යන්න කියලා දහිත කරනවා. එකක කියන උදා මධ්‍ය උපේක්ෂාව ඇති කරන්නයි කියලා යෝගාවචරණයක තේරුම් ගන්න අනිත් එක කියනවා ගුරුවරයා විසින් පොඩ්ඩක් එක උනන්දු කොට යුතුයි කියලා. ධෛර්ය කරවන්නේ කියලා මේ වගේ මේ අරමුණ සිුම් වේගන යනවා නිමිත්තක් ලබන මේ මැත්තෙන් පහළ වෙනවා හිත නීවරණ වල තිබුණ හිත ක්‍රමයෙන් නීවරණ වෙනකොට ධානාංග පහළ කරන තාම නිකන් මේ තැම්බෙමින් පවතින බතක් වගේ සම්පූර්ණ තැම්බිලත් නැහැ හැබැයි හොඳට කොච්ච තම තමයි පැහිලා එන වෙලාව ඉතින් මේ දෙකේදී මේ මේ වැඩිම දිගට කරගෙන යනකොට මේ ප්‍රශ්නේ අහන්න යම් සැකයක් හේතුණා නම් ඒ සැකේ දුර වෙලා යනවා කල යුත්තේ මේ ඇවිල්ලා ඉන්නේ තමන්ගේ ප්‍රයත්නයේ හොඳ මධ්‍යස්ථ තැනකට මේ පිළිබඳව සැකය නැත්තම් මේ ප්‍රශ්න නගන්නේ. තාම එල්ලේ නැහැ. කරගෙන ගියාට මේක හරිද වැරදිද ඒ වෙලාවට දෙන තියෙන උපදේශය තමයි නැත්නම් තමන් තමන්ට ලබා ගන්න තියෙන උපදේශය තමයි මේ දුරු වෙමින් යන නීවරණ වලට සැකේ නැමැති නීවරණය මායාකාරී ස්වරූපෙන් වංචනික ස්වරූපෙන් ඥානයේ වෙචුම් පෙනී ඒක නිසා අතුවාචාන් වහන්සේලා සඳහන් කළා තියෙනවා උබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා. නිකන් දෙපැත්ත සලකා බලන දක්ෂ මැදිහත් පිනිච්චකාරයෙක් වශයෙන් අර පැත්තයි මේ පැත්තේ කල්පනා කරන උපේක්ෂ මේ විචිකිච්ඡාව ඥානයේ වෙසුවින් පෙනී සිටිනවා. ඥානයේ වශයෙන් පෙනී හිටිනවා. මේක යෝගාවචරය දන්නේ නැති උනොත් එimhe විවදිගේ කල්පනා කර කර කල්පනා කර යනවා. මේක ලොකු ඥානයක් මම මේ කරන්නේ. කරන්නේ නැති නීවරණ කොටට විචිකිච්ඡා නීවරණ ඇතුල් කිරීමක් කරනවා. වෙන විදිහට කියනවනම් සැකය. ඉතින් මේ සැකය භාවනා ජීවිතේ නෙවෙයි එදිනදා ජීවිතේ අපි උපයලා තියෙන සෑම සම්පත්තියක්ම විනාශ කරන ධර්මයක් තමයි සැකය කියන්නේ. කොච්චර ලස්සනට ප්‍රේම කරලා කසාද බැඳලා දීගේ කැඩෙන්නේ දුරාචාරකම් නිසා නෙවෙයි සැකේ නිසා. නිකමට හරි සැක හිතුවොත් ඊට පස්සේ කතා කළ දෙයක් නැහැ. මොන જાතියවත් එක අයින් කරන්න බෑ. ඒ නිසා මේ සියලු සම්පatti විනාශ කරන ධර්මතාවයක් තමයි සැකේ කියන්නේ. මේ සැකය මං හිතනවා තිරසනුන්ට නෑ කියලා. තිරසන දැක්කම මැරුවා ඉවරයි. මේ මිනිස්යාගේ දියුණු මනස ඇති කරගත්ත අතිරේක ගුණ ධර්මයක්ද අගුණ ධර්මයක්ද දන්නේ නෑ. උතුමාකාර සැකයක් වෙනවා. අන්තිමට මුරුග සම්වරුසාව පහිනවයි කියලා බුදුහාමුදුරුවෝ සඳහන් කළා තියෙනවා අවුරුදු ඒ බුද්ධ කල්ප ඉවර වෙනකොට ඒ වැසට දෙමිච්ච හැම කෙනාටම අනික්කේවා පෙන්නේ සප්පේ සතෙක් මුර්ගෙක් වගේ. අහුවෙන අහුවෙන හැම එකක්ම කඩුවක් කෙරෙටියක් වගේ අහුවෙනවා. දකින්න දකින්න ගමන්. දැන් සැකෙන් ඉන්නේ ඔක්කොමලා ඉන්නේ සැකේ. ඉතින් හැම කෙනාම පේන්නේ හරප්පෙක් වගේ හැම කෙනාම පේන්නේ ඕකියෙක් යකෙක් වගේ අහුවෙන අහුවෙන එක අහුවෙන්නේ. කෙටිදි වගේ මට බංග පේනවා. පත්තරේ කියනකොටත් ඕක දැන් වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා මුර්ග සංවැස වැහැලා දෝ කියලා මට හිතෙනවා. හැම කෙනාම හැම කෙනාම සැක කරනවා දඬුවම් කරන්න ගියාම කිසිම සීමාවක් නැහැ මරන. පොඩ්ඩක් ඇක්සිඩන්ට් එකක් වුණොත් ඩ්‍රයිවර් ඇදලා ගත්ත නේද? ආයේ නඩු ඇවිලි මොකක්වත් නැහැ. මොකද නඩු ගිහින් යනකොට කල් වෙනවා. අන්තිමට මරණ බලනකොට ඒ මනුස්සය අහිංසක වෙනවා. ඉතින් මේ වගේ මුරුක සංවර්ෂාවක් තියේදී අපි කොහොමද මේ කාංකා විතරන විසුද්ධිය කියන සැකය දුරු කරගෙන භාවනා විදිහට යන්නේ ඒකෙදී 100ට කොච්චරක් ගුරුවරයාගේ වගකීමක් වෙනවද 100ට කොච්චරක් ශිෂ්‍යයාගේ වගකීමක් වෙනවද කියනවනම් ශිෂ්‍යයා බහුසුත නම් ගුරුවරයාට වගකීම අඩුයි. බහුසුණයි කියලා කියන්නේ තකතිරෝ පොතේ දනුව නෙවෙයි ප්‍රායෝගික ඥාන. එහෙම නැත්නම් මේකේ වගකීම ගුරුවරයාට එනවා. භවනා කරනකොට අනිවාර්යයෙන් මේ වගේ අතිර්ණ තැනකට එනවා. ඒ අතිර්ණ තැනේදී මේ මං ඉස්සරහට යන්නේ පස්සට යන්නේ මේ පේන්නේ මනෝවිකාරයක්ද සත්‍යයක්ද ප්‍රත්‍යක්ෂද්ද චින්තාමය ඥානයක්ද කියන එක මුන්න જાතිමත් වෙනවා. එකම දෙයයි කරන්න පුළුවන් වෙන්නේ අව탁සීරු කරලා තව ගුණවත් යහපත් කෙනෙකුට කියනවනේ මෙන්න මෙහෙම දෙයක් වෙලා කියනවා. මම මේ කියන්නේ ඔබතුමා නිවන් දැකලා ඉන්න නිසා නෙවෙයි. ඔබතුමාට මොකද්ද හිතෙන්නේ කියලා අඩු ගන්න මට කියන්නේ කියලා අපි හදා බෙදා ගන්න ඕනේ. මේ නිසා සර්වචන්සේ සඳහන් කරලා තියෙනවා. ශමග්ගානං තපෝසු සමගිව්ව උට සැපේ සැපස සැක සැපය සමගිරි වුණා කියලා කියන්නේ අපිට තව කෙනෙක් ඉදිරියට ගියාට පස්සේ ඒ කෙනා තාමාව නියෝජනය කරන කණ්ණාඩියක් වඩපත් වෙනවා. එයා තුලින් තමාව පිළිඹු වෙනවා. ඒ මනුස්සයා කණ්ණාඩියක් වෙනකොට ලොක් කරලා බලන කණ්ණාඩියක් හෝ කුංචි කරලා බලන කණ්ණාඩියක් වුණොත් වැඩි ගියා. අපි නිකමටවත් මූණ බලන්න ගිහිල්ලා මේ මේ රියදුරු කණ්ණාඩියකට එබිලා බැලුවොත් අපේ මූණ කුංචි ලබේ. අපි නිකමට අර මූණ බලනකොට රැවුල කපන කණ්ණාඩියකට මූණ වල බැලුවොත් ලොක් කරලා පේනවා. එතකොට අපි හිතුවොත් මේක ඇත්තයි කියලා කණ්ණාඩිය වැරදි වෙලා. ඒ නිසා මේ කල්යාණ මිත්‍රත්වය අමාරුයි. ඒ මොකද මේ වංචනික ධර්මයක් වශයෙන් ක්‍රියා කරන මේ විචිකිච්ඡාව ප්‍රඥාව වෙනුවෙන් තමයි පෙනෙන්නේ. ඔබේ පක්ක සංකීර්ණ වශයෙන් විචිකිච්ඡා වංචේති කියලා තියෙනවා. අපි හැම කෙනෙකුගේම ඥාණය අපිට බාධා කරනවා. අපි යමක් දන්නවයි කියලා හිතාගෙන ඉන්නවනේ ඒ සෑම දැනුමකින්ම අපි විනිශ්චයකට එන වෙනවා වහබහ කවම දහකත් ඒ විනිශ්චය නිවනට නන්නේ අනිවාර්යයෙන්ම සංසාරේ. ඉතින් ශාපි කොහොමද තමන් ළඟ තියෙන මේ සෑම දෙයක්ම මේ ගමනට යනකොට ආපිට කැපෙනවා. හැම හොඳ දෙයක්ම නරකට ඉන්නවා හැම නරක දෙයක්ම හොඳ ඉන්නවා මේක හොඳට තේරෙනවා ද්වේතාංකසන සූත්‍රය කියනකොට සර්වඥාන්සේ සඳහන් කළා කියනවා පු탁ඥයෙක් පු탁ඥයක් යම් දෙයක් තියෙනවායි කියලා කියනවනම් ඒක නෑ කියලා. ආර්යයන් වහන්සේ යමක් තියෙනවා කියනනම් පු탁ඥයක නෑ කියලා. ඒ තරමට ඔළුවෙන් හිට ගත්ත ලෝකයක් තියෙනවා. ඉතින් ඒක සබ්බේ පුතු ජන උම්මත්තකා කියන කතාවෙන් කියලා තියෙනවා මම මේ කතා කරන කට්ටිය මයත් එක තරහ වෙනවා මෙව්වා කියන්න ගියාම මේ ඒ මොකද මේ අඩුපාඩුකම් කියනවා අඩුපාඩු ගන්න මේ ඇත්තටම Tamange ප්‍රകൃතිය පේන මේ භාවනා කරන මගේ තීර්ණාත්මක අවධියකට එනකොට හදිහට අවුරුද්දේ කිය මේ මීන මේ මීන රාශිය ඉඳලා මේෂ රාශියට මාර්ගන සංක්‍රාන්තිය කියලා තියෙන්නේ. අද්දේකට කියන්නේ පුණ්‍ය කාලය කියලා. අරකටත් නැති මේකටත් නැති අන්නේකෙදි භාවනා කරගෙන යනකොට ඒ වගේ සංදිස්ථාන සංක්‍රාන්ති අවස්ථා රාශියක් මතුවෙනවා. ඒ සෑම අවස්ථාවකම සර්පෙක් හැවහලනවා වගේ අපේ මතුමතාන්තර වල අපේ රුචි අරුචිකම් වල සෑහෙන වෙනසක් ඇති වෙනවා බුදුන් අදහගෙන ගියොත්. දන්න මතයක් අදහගෙන ගියොත් ඒ මතේම තහවුරු වෙනවා හරි හෝ වේවා බැරි වේවා. ඒ නිසා මේ විචිකිච්ඡාව පන්නනවායි කියන එක නැත්නම් මේ කාංකා විතරණය කියන එක සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි හරි මැද තියෙන සත්ත්ව විසුද්ධි වල මේක පැන්නුවාට පස්සේ තමයි මිනිස්සයා ජීවත් වෙන්න පටන් ගන්නේ. එතකම්ම මිනිසයා හීනෙක ජීවත් වෙන්නේ අතීතේ ජීවත් වෙන්නේ අනාගතේ ජීවත් වෙන්නේ හැම වෙලාවෙම ప్రత్యක්ෂ සැක කරනවා චින්තාමය ඥාන සැක කරනවා හැම දෙෙම බුදුමාකාර සැකකින් බලනවා ඉතින් මේ මිනිසයාට මොන මොන භෞතික සැප දුන්නත් එයා හැම වෙලාවෙම අර සැකේ කියන ඒ පිළිකාව බෝ කරන්න පොහොරක් කරගන්නවා. ඒ නිසා මේ වගේ වෙලාවල කරන්න තියෙන්නේ මේ නිසක කිරීම සඳහා සරුවත් යනanse ඉතාමත් ප්‍රායෝගික ක්‍රම තුනක් විස්තර කරලා දීලා තිනවා. ආශේවති භාවේති බහුලීකරෝති. මේ වගේ ඉස්ලාම් මේ වගේ දෙයක් ඇසුරට ලැබුණොත් අරමුණ ගෙවිගෙන යනවා. අරමුණ ගෙවිගෙන යනකොට ආලෝකයක් සහැල්ලුවක් පහසුකමක් මතුවෙනවා. ඒ වගේ වෙලාවට নানা ආකාර දර්ශන নানা ආකාර මේ කයට දැනීම් ශබ්ද වගේක් එන්න පටන් ගන්නවා. ආන්නේ වෙනකොට මේ දැනගන්න ඕනේ හිත නැත්නම් භාවනාව රූප වල ඉඳලා නාම වලට යන්න හදන වෙලාව. රූප කර්මත්තාන ඉඳලා නාම කර්මත්තාන්ට යන්න. නැත්නම් කායන පස්සනilla වේදනන පස්සනට යන්න හදන වෙලාවේදී මෙතෙන්දී මෙතෙන්ට එනකන් ගෙනාවු සතිය මෙතෙන්ට එනකන් මේ මෙහෙවපු සතිය විතරමයි අපිට ආධාරයට හිටින්නේ, හැරමිකයකට හිටින්නේ තේමාවකට හිටින්න නැත්නම් Taman ගැන Taman තියෙන විශ්වාසය පමනයි. මොනම විජේකන් බුදුහාමුදුරුවන්ගෙන් අපිට මේ වෙලාවට පිටක් නැහැ. ධර්මයේ පිටකුත් නැහැ, සංඝයාගේ පිටකුත් නැහැ, කරපු පිනක පිටකුත් නැහැ. Taman Taman අදාහගත්තේ නැහැ. පළවෙනි ඇසුරු කරන වෙලාවේදී මේ වගේ තක්මුක්කක් එනවා. මෙන්න මේ ඇසුරේදී ආශේවන ප්‍රත්‍ය ලැබුණාට පස්සේ ඒක සැක දුරු කිරීම සඳහා කරලා තියෙන ඒකම භාවිත කරගන්න කියනවා. එනම් භාවනා කරනවා කියනවා. භාවිත කරනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේක ඉස්ලාම දකින්නකොට තියෙන සිලිලාරේ නැවත නැවත දකින්නකොට නෑ. ඒ හිත විවේකීව මේක විනිශ්චය කරනවා කියන්නේ. එතකොට තේරෙනවා නම් මේක යන්නේ නිදහසන පැත්තට කියලා බහුලීගත කරන්න. දහස්වර කරන්න කියනවා. එතකොට තමා තුළින්ම ඒක පිළිබඳව නිසක භාවයේ කාංකා විතරණේ සැකත ධ්‍රුවීම සිදු වෙනවා. ඒ නිසා ඇත්තටම භාවනාව සිද්ධ වෙන්නේ ඔතනින් පස්සේ. ඔතෙන් යනකම් එක අහම්බයක්. නිකන් ඉලෙක්ට්‍රික් වගේ ඔය අතරින් මෙතරින් එනවා. මේක තුල ගොනු එනකොට නැත්නම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියට එනකොට යෝගාවචරයට හරි මාර්ගය වැරදි මාර්ගය දෙක පිළිබඳව පරප්‍රත්‍යයෙන් තොරව වරතෝഘോഷයෙන් තොරව තමා වශයෙන්ම වැටහෙන තැනට එන්න වෙනවා. එතකම්ම නම් අපිට එක එකනකින් අහන්න සුතමේ ඥාන, චින්තාමේ ඥාන අවශ්‍ය කරනවා. ඉතින් මේක මෙතනින් පස්සේ තමයි මේ මනුස්සයාට ආධ්‍යාත්මික පිටකොන්දක් හැදෙන්නේ. ආධ්‍යාත්මික චරිතයක් හැදෙන්නේ මම මේ ජීවත් වෙන්නේ මොකටද? මෙතෙක් කල් අපි හරි දන්නේ නැහැ, වැරදි දන්නේ නැහැ, රස කියලා රස කනවා, රස කියලා වස කනවා. ඉතින් අවුල. ඉතින් පස්සේ තේරෙන පටන් අර ගන්නවා මේකයි කළ යුත්තේ නොකළ යුත්තේ කියලා. ඉතින් ඒ වුණත් ඒ සම්පූර්ණ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. ජීවත් වෙන්න වෙන්නේ මේ දේ නොදන්න ලෝකෙත් එක්ක. කොච්චර තමන් තමන්ගේ පිරිසුදුව ගත්තත් තමන ජීවත් වෙන්න වෙන්නේ බහුජන මතයත් එක්ක බහුජන මතයේ පිස්සුවක්. තමයි වෙන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදී නෙවෙන්න කතාවක් ඉඳ තියෙනවා. බහුජන මතය කියන්නේම සංසාරය. කවවම කවදාකවත් බහුජනයන් තේරෙන්නේ නැහැ. නමුත් අපි අද ඉන්න යුගය පරිපාලනය වෙලා තියෙන බහුජන මතයෙන් නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදයට ඒකත් මේ පරසුද්දා බටහිර මිනිහ අපිට පුගන්නපු ගුණ හරපයක්. මේක කාගෙන අපි තාමත් ඒගොල්ලන්ගේ දේශපාලන වශයෙන් ඒගොල්ලන්ගේ න්‍යායපත්‍රය තමයි අපි නගන්නේ. අපිට තිබුණ ක්‍රමය තමයි අධිරාජ්‍යවාදී ක්‍රමය රාජ්‍ය කෙනෙක් හිටියා හරි හරි වැරදි හරි අරගෙන ගියා. දැන් අපි මෙතෙන්ට ආවට පස්සේ පිස්සු ටිකක් තමයි ඡන්ද දෙන්නේ. ඡන්ද දෙන්නේ ගන්නෙත් පිස්සෙක්. පිස්සෙක් නැතර දෙකයි. මේ දෙල්ලම තමයි අපේ චෛතසික වලටත් වෙන්නේ. චෛතසික 52 අතර වැඩි ඡන්දේ යන්නේ සංසාරේ. සතිය තනියම ෆයිට් එකක් ගෙනියනවා. නිවනට යන්න. තනියම වෛද්‍යය කියන එක විතරක් මතක තියාගන්න. ඒ වුණත් යෝගාවචරය වුණත් වැඩි කැමැත්ත තියෙන්නේ සද්ධාවට, වීරියට, සමාධියට, ප්‍රඥාවට තනිය අසත්තා සතිය අසත්. සතිය තනි වෙනවා. සතිපත්තහන වඩන යෝගාවචරය විතරක් පූර්ණ කාලිනව ජීවිත පරිදෝට තියලා සතියට පරිදෙනවා. සතියමයි කල යුත්තේ කියලා ගියාට පස්සේ එයාට මේ වගේ ප්‍රශ්න මතුවේ. පාර හරි පාරට වැටෙනකොට ප්‍රශ්න මතුවෙනවා. ඒක නිසා බුදුරජාන් වහන්සේ කියනවා බාහිරේ 1000ක් දිනනකට වැඩිය යුද්ධකින් මෙන්න මේ ප්‍රශ්නේ විසඳගත්තොත් මම මේ කරන වැඩේ මගේ නිවනට yaadෙන වැඩක්ද නැද්ද කියන එක Tamanne තේරුම් කරගන්න පුළුවන් තැනකට ආවනම් ඊට පස්සේ මනුෂයා ගත කරන හැම චිත්තක්ෂණයක්ම ඒකට ආධාර පිණිස වැඩ කරනවා. එහෙම නැත්නම් අපි කොහේ අතේ යනවද දන්නේ ඒ සරල භාෂාව සරලත් නැහැ ඒ භාෂාව කිසිම න්‍යාය පත්‍රයක් අපේ හිතට නැහැ. එකම න්‍යාය පත්‍රේ කාමී. හොඳින් හෝ නරකින් ඒ කාමයේ ආස්වාදනය විතර වින්ස විතරයි දවල් මිගෙල් රෑ දනියෙල් සෙල්ලමක් තමයි යන්නේ. ඉතින් මේක සාධාරණීකර ගන්න තමයි අපි ඔය පත්‍ර ලියන්නේ පොත් ලියන්නේ කතා කරන්නේ අර කරන වැඩ ටික සාධාරණීකරණය කරන්නේ. මෙතෙන් එනකොට ඒක ආපහු හැදිලා බූමරැංගයක් වගේ Tamangen මහනවා මේ කරන දේ විවේකයේ පිණිස වෙයිද විස්රාමයේ පිණිස වෙයිද උදේකලා භාව පිණිස වෙයිද උපේක්ෂා පිණිස වෙයිද කියලා වග වෙන්න පටන් ගත්තට පස්සේ තමයි සීලයක් පිළිගන්නේ හික්මීමක් පිළිගන්නේ බයලජ්ජාවක් පිළිගන්නේ සමාධියක් කරන්න පුළුවන් වෙන්නේ ප්‍රඥාවක් කරන්න. සර්වඥාන්සේ සඳහන් කළා කියනවා පබස්සද මිදම් බික්කවේ චිත්තං අරන්තේ උපක්ඛලිට්ඨේ උපක්ඛලිට්ඨං තං අසුතෝතෝ පුතඥෝ නප්පජානාති සස්ස අසුතෝතෝ පුතඥස්ස සමාධි භාවනා නැතිති වදාන කියනවා. පුතඥාන කියලා කියන මේ හැම කෙනෙක්ගේම මනුස්ස හිත ඇතුළත දඹ රත්තරණක් වගේ. ඒක කවුරු භාවනා කළා අපි ගන්නේ මනුස්ස හිත කියන්නේම දිලිසෙන දඹ රත්තරණක්. නමුත් මේකේ පිට කට්ටේ මලකඩ කාලා තියෙනවා. කහට බැඳිලා තියෙනවා. කච්චල් බැඳිලා තියෙනවා. ඒ බැලු බැලුමට පේන්නේ කච්චලක්. මේක පෘතඥය දන්නේ මේ Tamange මනුස්සකම මේ පිට තියෙන ಗುಣ කට්ටේ පොඩි තිනුනේ තීරුව කෝක වෙදත් ඇතුලේ තියෙන ගමරත්තනම් බව දන්නේ නැත්නම් ඒ මනුස්සර කවදාක හැකි සංඥාවක් එන්නේ නැහැ සැකේමයි එන්නේ නිසා ඒක කෙනෙකුට සමත භාවනාවක් හරියන්නේ නැහැ කියලා. ඒකම ਸਰවචන්සේ සඳහන් කළා කියනවා පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්ඛලිතේ උපක්ඛලිතං තං සුතවතෝ අරිය ශාවකෝ ජානාති තස්ස සුතවතෝ අරිය ශාවකස්ස සමාධි භාවනා අතීති වදා මේ අතර මේ ඉන්න ශ්‍රොතවත් ආර්ය ශ්‍රාවකයා මේ manussකම කියලා කියන්නේ ඉතාමත්ම වටින දඹරත්තරන් බව දන්න. මේ හැම කෙනෙක් ළඟම තියෙන්නේත් ඒක බව දන්න. ඒගොල්ලෝ තමයි පෞකාරයෝ කියන්නේ හිටියත්, UMP කාරයෝ කියන්නේ හිටියත්, ශ්‍රී ලංකා කාරයෝ කියන්නේ හිටියත්, manuss හිත තියෙනවා කියලා දන්නවා. හැබැයි ඒ ඇත්ත දන්නෙත් නැහැ තමයි මෙච්චර වැදගත් කෙනෙක් කියලා. නමුත් සුතව ආර්ය ශ්‍රාවකයා දන්න නිසා එයා තමන් පිළිබඳ කවදාකවත් සැක කරන්නේ නැහැ. පූර්ණ විශ්වාසයෙන් කටයුතු කරන්නේ එහෙම මිනිහට සමාධිය හරියනවායි කියලා ඒ මිනිසන කවුරු ස්තුති කරත් බැන්න එයා දන්නවා මේ මම මේ ළමා කතා. දැනගෙන කරන කතා නෙවෙයි. නමුත් ඒ අතන තෝණ වෙලාවක භාවනා කරන්න පුළුවන්. ඒසයි ඊුව පිළිබඳ එච්චර ගණන් ගන්නෙ අර Tamanට වැටෙන දෙයක්. ඉතින් මේක තමයි මම හිතනවා අපි අපි දරුවන්ට දෙනවා නම් දෙන්න තියෙන ප්‍රධානම මිනුම් දන්න. අපි දෙවෙනි પરම්පරාවට දෙන්න තියෙන්නේ ඔය ඉතිහාසය භූගෝලය නම් මම නෙමෙයි ඒවා හොඳයි. මේකට අදිමොක්කේ කියලා කියනවා. වැඩක් කරනකොට තමයි දකින්න නිවැරදි එල්ලේ. ඒක නැත්තම් ඉතින් අර පිහියක කැපුම් කට්ටේ දැල්ලේ ධාරේ නැති වුණා වගේ පිය කොච්චර ලස්සන වුණත් නැති වැඩක්. ඉතින් මේක අද අත්‍යවශ්‍ය වෙලා තියෙනවා මේ ගොඩාක් රාජකාරී සහිත බහුල ජීවිතයක් ගත කරන කෙනෙකුට මේ Taman යන පාර සංසාරගත සත්‍යයන් විශ්ේ මේ සාජාසයට කරන දෙල්ලමද නැත්නම් නිවන් පිළිස යන වැරද්ද කියලා කල්පනා කරනකොට මේ විචිකිච්ඡාව අයින් කරනකොට ඉතින් එතකොට භාවනා පිළිබඳව මේ කියනවනම් මම ගියපු පටන් ගත්ත දණ්ඩ ගේනවා මෙහෙම ප්‍රශ්නයක් මතු කෙරුවොත් කියන්න තියෙන්නේ මේක හොඳයි ඒක නැවත නැවත කරා නැවත නැවත කිරීමකොට තමා තුළින්ම ප්‍රත්‍යක්ෂව ඒ தത്വයට මේ විශ්වාසය පහළ වෙනවා මෙවැනි අවස්ථාන් පසුකල යුත්තේ කෙසේද බහුලීගත කිරීමෙන් කියන වචනේ තමයි කියන්නේ. භාවිත බහුලීගත කිරීමෙන් එකම දේ නැවත නැවත කිරීමෙන් හරියට පළවෙනි බබා හම්බ වෙනකොට ඒ කුළුඳුලේ අම්මට අත්තම්මගේ කිරියම්මගේ සහයෝගය ඕන වුණාට දරුවන් හත් අට දිනක් වදනකොට ඒක පිළිබඳව එච්චර බය වෙන්න දෙයක් නැහැ. පළවෙනි සැරේ දෙන්න දෙපැත්තට යනවා කියන එක විශාල තීන්දුවක්. මොකද දරුවා හත් අට දිනා වැදුවට පස්සේ ඒක කාණක් නැහැ. දැන් නම් ඉතින් දරුවා අතර දෙන වදන කට්ටිය අමාරුයි. දැන් ඉන්නේ වැඩි මොනොත් දෙන්නෙක් විතර. ඉතින් ඒ නිසා ඒ අත්තන්න කවදාකවත් පරණ අම්මා කෙනෙක්ගේ අත්දැකීම ගන්න බෑ. එකටත් අර සැලකුම ඕනේ දෙකටත් අර සැලකුම ඕනේ මොකද ඉන් එහාට අත්දැකීම් නැහැ. නමුත් බෞලීගත කරනකොට නම් එකම දේ බොහෝ වෙලා කරනකොටට පළවෙනි දවසේ පළවෙනි වතාවේ තුන සීලාරේ දෙක තුන හතර පහ හත වෙනකොට නැහැ. ඒකටයි ශාසනයක් තියෙන්නේ. අපි මේ භාවනා කරලා ඉගෙනගත්ත අරමුණ ලක්ෂ කෝටි වාරයක් නැවත නැවත කරන්නේ. නොයසේ නම් මනෝ විකාරයක්ද ඇත්තටම කියනවා නම් මේක මනෝ කුබ්බංගම මනෝසෙට්ට වූ මනෝමය தত্ত্বයක්. මේ මනෝමය தত্ত্বය හරහා ප්‍රතිපදාව ඉස්සර කර ගැනීමට ප්‍රත්‍යක්ෂය තමයි අපි අල්ලගන්නේ. ආනාපානෙ හෝ තමන් ගත්ත අරමුණ නැත්නම් තමන්ගේ කයම අරමුණු කරගෙන ඒක අතගාලා බලන්න පුළුවන් එකක් නේ. ඒක හරහා ගියාම මේ මනෝ විකාරයක් තමයි. නමුත් මේ මනෝ විකාරය හරහා යන්නේ නැතුව ඒකට වෙන්න බෑ. හරියට ගොඩ බිමක ඉන්න මිනිස්සේ ඒකට බීම සඳහා ඔරුවට අඩිය තිනනකොට ඔරුව හෙල්ලෙනවා. ගොඩ බිම වගේ හයිය නැහැ. ඉතින් මේ මිනිසා කකුල ආපහු ගන්න. ඒක පట్టල නැහැ. ඒක නම පట్టල නැති උනා කියලා හරියන්නේ නැහැ. වෙන වෙන ඔරුවේ ගිහිලා වාඩි වෙන්නේ නැත්නම් ඒකට යන්න බෑ. ඒ නිසා මේක හරහා භවනා කරනකොට අනිවාර්යයෙන්ම යන්න වෙනවා. ඒ යෑම සඳහා ටික ටික ටික ටික පුරුදු කරන්න. ඊගා ප්‍රශ්නේ පර්යංකේදී එකවර ශරීරයේ ධර්ත ස්වභාවයක් දැනුණා. උෂ්මද තද ස්වභාවයටපත් වුණා. මේවා ධාතු ලක්ෂණද. පළවෙනි අවස්ථාවේ මේක විනිශ්චය කරන්න යන්න එපා. ඒකට එන්න නැවත නැවතත් එනකොට ඒක මේ ඉඳ ගන්නකොට පර්යංකේ වැරදියට වාඩි වුණොත් ඒත් දඩු වෙනවා. ඒව ධාතු ලක්ෂණ තමයි. නමුත් ඉඳගෙනිල්ල වැරද්ද. ඒක හොඳට හරි පරි ගයිලා සකස් කළ දෙන්න ඕනේ. උෂ්මද තද ස්වභාවයකටපත් වුණා කිව්වහම එක සිද්ධියකින් මොනවත් විනිශ්චය කරන්න යන්න එපා. ඒක නැවත නැවත කරන්න. එතකොට තමයි ධාතු ලක්ෂණ නෙවෙයි නම් ධාතු ලක්ෂණ තියෙන තැනට මෙහෙවා ගන්න පුළුවන් අර ස්වාමීන් වහන්සේ පරයන්ක අතරතුරදී හිත සිටිවිල්ලක නිමග්න වී. සතිය එය පෙන්වා දුන් විට නැත හුස්මට හිත වටවා ගැනීමට මෙනෙහි කිරීම කළ යුතුද? නැතොත් හුස්මට හිත පිහිටියේ නම් මෙනෙහි කිරීම අනවශ්‍යද? මම නැවත ප්‍රශ්නේ කියවනවා. පරයන්ක අතරතුරදී හිත හිතවිල්ලක නිමග්න වී. සතිය එය පෙන්වා දුන් විට නැවත හුස්මට හිත වටවා ගැනීම මෙනෙහි ගැනීමට මෙනෙහි කිරීම කළ යුතුද නැතහොත් හුස්මට හිත පිහිටියේ නම් මෙනෙහි කිරීම අනවශ්‍යයි. තාමත් වැදගත් පුංචි තොරතුරක් අඩුයි මේකේ. මේ වටේ ගිහිල්ලා තියෙන්නේ ඒ තොරතුර තමයි හරියන්කේ ඉන්නකොට ආනපාන සතිය වඩන යෝගාවචර කියලා ගමු. හිත පිට ගියා. හිත පිට ගිය බව දැනගත්තා. මේකේ කියනවා සතියට සතිය මේක පෙන්ලා දෙනවා කියලා. මට සැකයි මේ පෙන්ලා දෙන්නේ සතියෙම කියලා. නමුත් අපි කියමු සතියෙන් පෙන්ලා දුන්නයි කියලා. ඊට පස්සේ අහනවා හිතනවා හිතනවා කියලා මෙනෙහි කරන්න ඕනේද? ආනාපාන ආස්වාද ප්‍රසවාස මෙනෙහි කරන්න ඕනේද? එකක්. දෙක අහනවා හිත නැවතට හුස්මට ආවොත් මෙනෙහි කිරීම කරන්න ඕනේ නැද්ද කියලා. ඇත්තටම හිත පිට ගිය බව දැනගත්තට පස්සේ උනේ මොකද්ද කියන එක මේකේ කියවිලා නැහැ. මගේ හිත හිතවිල්ලක ඉන්නවා කියලා දැනගන්නකොට හිත ඉබේම මෙතෙන්ට එනවද නැත්නම් ඇදගෙන ඇවිල්ලා ගෙනත් යන්න ඕනද කියන කාරණාව මේකෙන් කියවෙන්නේ ඒ අනුව තමයි කටයුතු යම් විදියකට ආනපානෙ පිට ගිහිල්ලා සද්දයකට වේදනාවට හිතවිල්ලකට ඉන්න වෙලාවේ මේක සද්දයක් මේක හිතවිල්ලක් මේක වේදනාවක් කියලා දැනගන්නකොටම හිත ඉබේම ආනාපානට එනවනම් මොනම වෙනෙහි කිරීමක්වත් අවශ්‍ය කරන්නේ අවශ්‍ය වෙච්ච වැඩිචි ලාභෙන් ප්‍රයෝජන අරගෙන යන එකයි තියෙන්නේ. එහෙම නොවුනොත් අනපනි නෑ හිත හිතවිල්ලක තියෙනවා. එතකොට තමයි හිතනවා හිතනවා කියලා මෙනෙහි කරනවා. හිතවිල්ලට බර වැඩි මේ පැත්තට බර වෙන්න ආනාපාන බර වෙන්න මෙනෙහි කිරීමක් අවශ්‍ය කරන්නේ හිත Taman දන්නා වගකීම ඒක ඒක වාසියට හරවගෙන යන එකයි කියන්නේ ආධුනික යෝගියා අඩුම තරමින් දිනකට පරයන්ක කීයක් කළ යුතුද මේක ඇත්තටම එහෙම උත්තර දෙන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි. කවුරු හරි අහුවොත් දවසකට කොච්චර භාවනා කරන්න ඕනද කියලා පැය 24ට පොඩ්ඩක් වැඩියෙන් භාවනා කරන්න කියනවා. ගැන භාවනා නොකරන හැම වෙලාවෙම කක්ක කොටක කියලා හිතන අපාය. මොන්නම තාලෙන්වත් ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් නම් මට පෙන්වන්න. භාවනා නොකරන වෙලාවේ අපේ හිත රාගයක නැහැ, ද්වේෂයක නැහැ, මෝහයක නැහැ. එහෙම නැත්නම් අපි යම් වෙලාවක Tamange චිත්ත ප්‍රවෘත්තිය දන්නවනම් ඒකට අපි භාවනා කරනවා කියලා කියනවා. ඒක ඉඳගෙනම හෝ ධක්මණී හරි කොයි හරි. ඉතින් අපි ඒකෙද හිත තියාගෙන ඉන්නේ මේ අනුන්දිහයි. නිසා කහට හරි ඕනේ නම් භාවනා කරන්ඩ ඇයි 24 පොඩ්ඩක් වැඩියෙන් දාලා කරන්නේ. මොකද මේ භාවනා කියන වචෙන්ද දීලා තියෙන අර්ථකථනය වැරද්දක් තියෙනවා. භාවනා කරන කෙනාට මේ පර්යංක ගාන තමයි භාවනා කියලා ලොක් කරගෙන තියෙන්නේ. අපි උත්සාහ කරන්නේ පරියන්කයට කොල්ලොක් කරන්න නෙවෙයි මේකට කොටු කරන්නත් නෙවෙයි මේ වෙන දේ දන්නවද කියලා බලන්න. මේ වර්තමාන මොහොතට අවදි වෙන්න. වර්තමාන මොහොතට එළඹ සිටින්නයි. ඉතින් කොච්චර වෙලා එළඹ සිටින්න ඕනද කියනනම් පැය 24ටත් වඩා එළඹ සිටින තරමට ලාභ. නොහිටියොත් කැලේ. නොහිටියොත් හිත කොහේ යනවද කියලා හිටියත් සතියෙන් හිටියත් අපි දන්නවා මේ කොච්චර පිටපයින් යනවද කියලා. නොහිටියත් මොකද වෙන්නේ? ඒ නිසා හැකිතා ඒකට උත්සාහ කරන්ද එහෙම නැතුව පොඩ්ඩක් හරි ඉඩ දුන්නොත් කිරි කලයක් දෝලා ඒ ගොම කඳුලක් දැම්මොත් කිරි කලියෙම එතන එළමෝත්‍ර කඳුලක් වැටුනොත් ගෝ කිරි කලයකට අපි කියන්නේ යුනිවර්සිටි ඉඳදී කිරි කලයයි ගොම කඳුලයි ඔක්කොම හොඳයි අරකින් ඔක්කොම ටික ඉවරයි ඒ නිසා හිතන්න ඕනේ පුළුවන් තරම් දවස පුරාම ඒ සතිය පාත්තගෙන ඒක ලේසි වැඩක් හින්දා නෙමෙයි මම කියන්නේ. නමුත් අපේ හිතේ තියෙන චපල වංචනික ගති නිසා ඒ කෙලෙසෙන පැත්තට ආනීකමක් නැහැ කියලා පොඩ්ඩක් ආයෙ ඉඳ දුන්නොත් ඒ සීමාන්තික වැවිල්ලට සම්පූර්ණ හිත කෙලෙසලා දාලා යනවා. අර තුමාණයක් හද වැලිය වලං හදව වලංකාරයගේ වැඩ පොළු කාර්යය වරුවට ඉවර කරනවා. ඔච්චර ලස්සට කැටයන් දාලා වළං හැදුවත් පොළු කාර්යයකට අහුනක් කඩනවා වගේ කෙලෙස් ඒ වගේ පාහර වැඩ කරනවා. හරියන්කේ අතරතුර කයි වේදනාවක් දැනනොත් වේදනාවේ මුලමදාක බැලිය යුතුද? එමෙ වේදනාව ආනාපානට බාධා නොකරන නම් ඒ දෙස නොබලා ආනාපානයේ මේක පැවැත්විය යුතු මේ දෙකම කරන්න. බලන්න පුළුවන් වෙලාවක මේ මුල වේදනාව පටන් ගත්තා. ඇත්තම වේදනාව මුල බලන්න බෑ මොකද එතකොට වේදනාව මුල් වෙලා ඉවරයි. ඇවිල්ලා ඉවරයි. මොකද ගන්නේ මැද අගවත් බලන්න. එහෙම නැතුව ආනපනෙ බාධාක් නැතුව කරන්න පුළුවන් නම් ඒක දිගේ කරගෙන යන්න කියනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් හොඳට ෂොකප් සෝබර් හයි කරපු වාහනයක යනකොට පුංචි වලක ටයර් එක වැටුණට ෂොකප් සෝබර් හොඳ නම් පැසෙන්ජර්ස්ලාට එන්නේ නැහැ ෂොක් එක ඒක ෂොකප් සෝබර් එකම ගන්න. නමුත් ලොකු වලක වැටෙනවා නම් නිතර නිතර වලවල් සහිත නම් ඩ්‍රයිවර් දැනගන්න ඕනේ ස්පීඩ් එක අඩු කරුවේ නැත්නම් ෂොකප් සෝබර් යනවා. ඒ නිසා වේදනාව පුංචි නම් ගණන් ගන්න තු යන්නේ. මේක ෂොක් ඔබ්සෝබරකින් අල්ලයි. නිතර නිතර වේදනාව එනවා නම් බරපතල නම් පොඩ්ඩක් වේගය අඩු කරන්න වෙනවා නැත්නම් බහලා බලන්න. ඔක්කොම වේදනාවට එක උත්තරයක් දෙන්න බෑ. ඒ වේදනාවේ හැටි හැටියට තමන්ගේ හිත ඇදිච්ච හැටියට ඒවට ක්‍රියාකල යුතු ආකාරය වෙනස්. ඒක නිසා මේ මෙල්බන් වලදී අන්තිම බණක් ඉවර කිරීම සියලු දිනාටම සොකට් සෝබරයක් වෙන්න ලැබේවා කියලා විතරයි. චෙකප් සෝප කියලා කියන්නේ මේ එන දේවල් අරගෙන එළියට දාන්නේ නැහැ. ෂොක් එක ගන්නවා විතරයි ප්‍රතික්‍රියා කරන්නේ හැම කෙනාම ෂොක් සෝපරයක් වෙනවා නම් කට කතා නැති වෙයි ලෝකෙ. වල්පල් කතා නැති වෙයි. ඇහුවා එච්චරයි. ආයෙත් උත්තර දෙන්න යන්නෙත් නැහැ. ඔකට තරහ වෙන්න දෙයක්වත් නැහැ. ගැහුවත් ගුටිය කාලා කරබන් ඉදී. එකට එක කරන්න කියලා තමයි මේ ලෝකේ මෙච්චර මේ යුද්ධ හටගෙන තියෙන නිසා මේ ෂොක් අබ්සෝබරයක් හයි නැති ෂොක් අබ්සෝබරයක් අඩු ගන්න පිටින් හරි හයි කරගන්න ඕනේ. බුදු පිළිමයක් කරේ එල්ලලා තියාගෙන ඉන්න නිකන් කලබලයක් වෙනකොට බලන්න. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ නහි වේරේන වේරාණී සම්මන්තිද පුදාජනං අවේරේනච සම්මන්ති ඒස ධම්මෝ සනාතනෝ අපිට වගේ මේ කඩාගෙන පැනලා විග්‍රහ වාද වලට ගියොත් මේ ජීවිතය ඉවර කරන්න වෙන්නේ නැහැ. දරා කියා ගැනීමේ ශක්තියක් තිරසනට නැති ශක්තියක් මනුෂයාට තියෙනවා. ඒක තමයි වර්ධනය කරන්නේ. සමහරට ඊට වැඩිය අද ඉවසන්න පුළුවන්ද? අදට වැඩිය හෙට ඉවසන්න පුළුවන්ද කියලා වේදනාව තමයි අපිට උගන්වන පාඩම. භවනා දින වේදනාව තමයි අපිට පාඩම උගන්වන්නේ. මේ ඊගා ප්‍රශ්නට යනවා. පරියංග භාවනාදී හිත කය දෙකම ඊටම සංසුද්ධත්වයට පත්වෙන පසුව නොනදත්තම ශරීරේ කුඩාට පත්වෙන බව පෙනේ. ඒත් මේ අවස්ථාවේදී අරමුණ වෙනස් නොවේ. මේට හේතු කුමක්දයි කරුණාවෙන් පහදා දෙන මැනවි. මේක හරියට කියනවනම් Taman ගෙදර මූණ බලන කණ්ණාඩිය වෙනකොට වෙන කවුරු හරි ගෙනලා ඩ්‍රයිවර් කණ්ණාඩියක් හයි කරලා තිබ්බොත් Taman ඒකෙන් ගියලා හදිසිය බැලුවොත් කුංචිලා පේනවා. ඒ කණ්ණාඩියේ ස්වરૂපයේ උත්තර. ඒකවල ප්‍රතිබිම්බේ කුංචි ලොක් කරලා කුංචි කරලා පේනවා. ඒකට අවතල කාචයක් හයි කරලා තිබ්බොත් රැවුල් බලන කණ්ණාඩිය ලොක් කරලා පේනවා. ඒක නිසා අපේ හිත හැම වෙලාවෙම වැඩ කරන පිළිබිඹු අනුව තමයි සත්‍ය කවදාකවත් අපි දැකලා නැහැ. එතකොට අහන්න වෙනවා තමන්ගේ ප්‍රකෘති ශරීරය කොච්චරද කියලා. ඇමරිකාවේ කරලා තියෙනවා රිසර්ච් එකක්. කණ්ණාඩියක් හදලා තියෙනවා මේ පැත්තේ බොත්තම් දෙක තද කරනකොට කණ්ණාඩිය මෙහෙම ඇකිලෙනවා. උඩ බොත්තම් දෙක තද කරන කණ්ණාඩි දෙපැත්තට දිගහැරෙනවා. ඕනේ ගන්නට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉතින් එක එක මානසික තත්ත්ව තියෙනාට කියලා තියෙනවා තමන්ගේ නියම ප්‍රകൃතියට එනකන් ඇදස් කරන්නේ. එකෙකුටවත් බැරිලු තමන්ගේ ප්‍රകൃතියට ඇදස් කරන්නේ. තීනමානකාරයෝ මේක පුංචියට සකස් කරලා තියෙනවලු මගේ සයිස් එක මේකයි කියලා. මහා මාන තියෙන කට්ටිය මේ පැත්තට කරගෙන මම මෙච්චර ලොක් කෙනෙක් කියලා පෙන්නනලු ලෝකේ එක එක්කත් නැතිලු බැලන්ස් මයින්ඩ් එකක් තියෙනවා. තමන්ගේ ප්‍රകൃතිය මෙච්චරයි කියලා කණ්ණාඩියෙන් සකස් කරලා පෙන්නඳ ඇඩ්ජස්ට් කරන්න පුළුවන් කණ්ණාඩියක් දුනොත් හැම එකකටම පිස්සු. කිසිම වෙලාවක මනසකට තමගේ ප්‍රകൃතිය බෑ. ප්‍රධාන තර්කයක් එල්ල කරනවා මේකට. අපේ ඇහැට මුළු ලෝකෙම බලන්න පුළුවන් වුණාට කවදාකවත් ඇහැට ඇහැ දකින්න පුළුවන්. කන්නඩියක් නැතුව. කාටවත් බෑ. නිසා අපි ඇහැ කියන්නේ මොකද්ද කියලා අපි දැන් දන්නේ අනිවාර්යයෙන්ම පිළිබිඹු වෙනවා. තාම වටිනා දේ ලෝකේ තියෙන වටිනාම දේ. ඒක නිසා සෝබාලංකාරේ මුනේ තමන්ද දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට ඒ බීලයි ওই කැඩපත කියප එක තමයි අපි දන්නේ කවදද දන්නේ කෝකද දන්නේ තමන්ගේ බෝන මොන වගේද ඒක හැබැයි ලොකු අයිතිකට තියනවා ඩෙන්ටි කාඩ් එකේ මේක තමයි තියෙන්නේ මේ තමයි මම කියලා කවදාකවත් නැග දැකව නැති භූමියමකට තමයි මේ මගේ පිළිඹුව කියලා කියන්නේ ඇහැ ප්‍රධාන කරගන්න. ඉතින් ඔක ලොකු කරලා පෙන්වුවාද පුංචි කරලා පෙන්වුවාද භාවනාදී ලොකු වුණාද දැන් ඉන්නේ ලොකු කරගෙනද කියලා. මුඛීට සාපේක්ෂවද අපි කතා කරන්නේ. අපි මුඛයෙන් මැනලා කතා කරන්නේ. භාවනා කරනකොට වෙන මේකේ විපරිණාමය. මේ අපි බලාගෙන ඉන්න බලාකුළු හැම වෙලාවෙම හැඩේ වෙනස් වෙනවා. බලාකුළකට හැඩයක් නැහැ. ඒ වගේ අපි හිතන්නේ මේ ප්‍රතිබිම්බේ අපි හිතන්නේ මේ රූපේ මේකට පුදුමාකාර මහන්සියක් වෙනවා. මහන්සියක් වුණාට කවදාකවත් තාම දැකලා නැති එකක් මේ ගැන hina වෙන්නේ. කවදාකවත් කවුරුවක්වත් ඇස් දෙක දැකලත් නැහැ, මූණ දැකලත් නැහැ, මමියා කියන්නේ කවුද කියලාවත් දැකලා නැහැ. මුළු ලෝකෙ මොන්න තරම් ඩබල් PhD ගාවත් ප්‍රොෆෙසර් කෙනෙක් වුණා. ඌට ඇහුවොත් ප්‍රශ්නයක් who are you කියලා. කවදාකවත් හිතලවත් නැහැ. ඊහවන අරක මොකද්ද මේක මොකද්ද ටට්ටක් දාලා උත්තර දෙනවා. උඹ කියන්නේ කවුද කියලා ඇහුවොත් බුදුහාමුදුරු කියන ඒක පොඩ්ඩක් කල්පනා කරපන්. ඇද්දික වහන වාඩි වෙලා මං කියන්නේ කවුද? හිත මේකට අරගෙන බලන්න අනාදයි අසරණ. ඒ නිසයි මේකට බය නිසයි අපි ටෙලිවිෂන් බලන්නේ. මේකට බය නිසා අපි පත්තර බලන්නේ. මේකට බය නිසා අපි පික්නික් යන්නේ. මේකට බය නිසා අපි බාහිර ලෝකේ මේ තරම් ලස්සන කරගෙන ඉන්නේ අපි හරීම බයයි හිත ඇතුළට එනවා. ප්‍රകൃතිය දකින්නට, තමන්ගේ ස්වરૂපය දකින්නට නිල්ලඹ ගහලා තිබුණා ආදුන් චිත්‍රයක්. සුද්ධ ක්ලියප් එකක්. උඹ කවදා හෝ උඹේ ප්‍රകൃතිය දැක්කොත් දුවන්න පටන් ගනී කියලා භූතෙක් දැක්කයි. ඒ තරම්ම කැත යකෙක් මේක ඇතුළේ කවදාකවත් අපි ඒක දකින්න කැමති නෑ. අපි ඒක ලස්සන කරලා නෑ නෑ මම එහෙම කැත නෑ. මම හොඳයි. එහෙම නේද කියලා අහන්නේ දකපුවාම ඒ මම හොඳයි නේ. ඒකද. ඔය නැලවිල්ල තමයි යන්නේ. නමුත් ප්‍රകൃතිය දැක්කම භූතෙන් දැකලා භූතෙන් දැක්කයි කියලා දුවයි කියලා තියෙනවා මේ පේනහාවි. සාන්ති කර්ම කරાવી ප්‍රകൃතිය දැක්කම. මේකට කියනවා අපේ ගම් පැත්තේ මේ රද්දන්ත කුලයේ ඇතෙක් උට ජීවත් වෙනකම් මේ ප්‍රകൃතිය දගන්න බෑ විශාල කන්දක නිසා. කන්දක පිටලා තියෙන්නේ යම් ආකාරයකට කවදාකවත් උගේ හැකිල බැලුවට මේ සයිස් එක පේන්නේ. ඉතින් වර ඉස්සරහ පේන ටික බලාගෙන තමයි මම ඇතයි කියලා හිතන්නේ. නමුත් කියනවා මැරෙන වෙලාවේදී ඇතා මැරෙන වෙලාවේදී එක තප්පරයකට ඉස්සෙල්ල උගේ සයිස් එක පේනවා. ඒත් උගල කල්පනා යකෝ මමත් පොරක් නේ මම දන්නවා පෙරලනවා මේ පොළොව කියලා හැරෙනකොට මැරලා වෙනවා. මරණ මොහොතදී ඌට පේනවා නිකන් ළමයි කියන කතාවක්. ඒ වගේ තමයි හැම කෙනාටම තමන් කවුද කියන එක මඟහරින්න බැරුව මරණ චිත්තක්ෂණේ පේනවා. කවදාකවත් මැරෙන්නේ ප්‍රකෘතියෙන් නෙවෙයි. කවදාවත් මැරෙන්නේ සන්තෝෂයෙන් නෙවෙයි. මොකද මේක පුම්බන්න තමයි මුළු ජීවිතේ පුරාම වංචා කරගෙන ගියේ. නැත්නම් මොන තාලෙන්වත් ඒක එහෙම වෙන්නේ නැහැ. මරණ චිත්තක්ෂණේ කෙලින්ම හිතට බාහිරට ය아가න්න බැරි වෙනවා. ඇස් දෙක නැහැ, කන් නැහැ, නාසය නැහැ. ඒ නිසා පිටතට පීඩන තියෙන ආයතන හයම වැහෙනවා. එතකොට එන්න තියෙන ඇතුළට විතරයි. ආපු දවසේ අසරණ වෙනවා මේ මොකද උනේ? කවදාවත් මම දැකලා නැහැ. ඉතින් එතකොට මැරෙන්නෙම සුනාමියකින් තමයි. අබැග්ගකින් තමයි. මොකද ඉන්නකම් මේක මත් කර කර මත් කර කර අනුන්ගේ දේවල් බල බල හිටියට මරණ චිත වෙනවා. භාවනා කරන මිනිස්සේ ආනාපාන සංසිඳනකොට ඕක ඉබේම අත්දකින්න. හිත බාහිර අරමුණු වලින් අයින් කරලා ඇතුළට එනවා. ඒක තමයි පළවෙනි ප්‍රශ්නේ යන්නේ. එතකොට සැක කරනවා. නමුත් ඒ පුද්ගලයා අර භවනා නොකරපු එක්කනා වගේ මරණ වේලාවේදී තද අසරණකමක් නැහැ. එයා දකිනවා මම මේකේ භාගයක් අත්දකලා තියෙනවා. මෙහෙම හිත ඇතුළටත් එන වෙලාවක් තියෙනවා. මේකයි බුදුහාමුදුරුවෝ උඹලා කොච්චර පෙන් කළගෙන හිටියත් මැරෙනවා. ඔය මොන්න බහුරු ගෝලන් දැම්මත් මැරෙනවා. ඒකට ලෑස්තිද? ලෑස්ති නම් මම කියන්නේ කවුද කියනක පොඩ්ඩක් දැනගෙන හිත gedera ගෙන්නගෙන පොඩ්ඩක් ඇසුරු කරලා බලන්න දවසකට පොඩ්ඩක් වෙලා එදාට තේරෙන පටන් අරගන්නේ බුදුන් කියන්නේ කවුද මේ නව තාක්ෂණයයි මේ තියෙන sannivedana ක්‍රමය පුළුවන් තරම් අපි එළියට ගන්න තමයි හදන්නේ. ඇතුළට එන්න නොදී එළියට ගන්න හදන්නේ. ඒකයි බුද්ධජනක කියන්නේ භාවනා කරනකොට කැලේකට යන්නේ කියලා ඔය කිසියම් දෙයකට අහු වෙන්නේ නැතුව. එතකොට හිතට වරින් වර බෝ ඇතුළට එන්න. ඒක තමයි මේ පොඩි ගමනක් තියෙන්නේ. ඒ ගමන තමයි මෙතෙක් නොගිය ඉතාම වැදගත් ගමන අන්තරාවලෝකනය. ඇතුළට හැරිලා බලන එක. ඒකට චීන කන්නාඩි ලෝකේ නෑ. බුදුදහමේ දීප චීන කන්නාඩි තමයි විපස්සනා කියන්නේ. මම දැන් මෙතන. මම දැන් මෙතන ඉන්න හැම වෙලාවෙම භාවනා ඉතාමත් උත්කෘෂ්ඨ අවස්ථාවකට පරියන්කේට ගිහිල්ලා අධ්‍යක් අතක් පිටාතක් තියාගන්න ඕනේ නෑ. කොයි දෙයකලත් එළඹ සිටිනවා නම් හිත ඒ මිනිසා තනහඬ කරගන්න තියෙන ලොකෝ අනුකම්පාව මෛත්‍රී කරගන්න කෙනෙක් කියන එක තමයි මේ භාවනා යෝගාවචරගේ පැත්තේ මතක් කරන්නේ. ඉතින් මේවා මම තවත් කතා කරලා හිටියොත් උකට තවත් තෝල්මන් වෙනවා. මූණවල දිහා බලනකොට එන ගහච්ච දෝම පිට වෙනවා. ඉතින් ඒ නිසා ඕගොල්ලන්ගේ ප්‍රශ්නයක් ආවද? ඔය මේකවනේ මගේ කතාව හැමදාම මේක නිසා මට මේක පන්නරේ කියන දෙයක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ලිඛිත ප්‍රශ්න ඉවරයි. මම ආරාධනා කරනවා වෙන මේ මයි මේ මයික් එකක් තියෙනවා. එතකොට අපේ ප්‍රශ්න වාර්තාගත වෙන්න නිසා ඉල්ලීමක් තියෙනවා. මෙතන සම්බන්ධ නොවන පිටින්දල සම්බන්ධ වෙන අය මයික් එකට කතා කරන්නයි කියලා. ආනාපානසති භාවනාවේදී පළවෙනි ධ්‍යානය ලබා ගන්නත් මේ අධිෂ්ඨාන කරන්නේ නේද? ඒ தත්ත්වය දැනගන්නේ කොහොමද කියන්නේ පළවෙනි නම් ඊළඟට මේ අපි ඉතිහාස වෙනවා කතාවලින් අපි දේශනාවේදී අනුබද්ධහම් සම්පේ විසත් විතරක සම්බන්ධ වෙන්නේ නැහැ බුද්ධ දෙවෙනි ප්‍රශ්න මට පැහැදිලි නෑ මම පළවෙනි ප්‍රශ්නේදී ප්‍රතිම ධානය ලැබෙනකොට ලැබෙන නිමිත්ත හෝ අදිෂ්ඨාන කරන්න ඕනේ කියනවා වෙනුවට මම කැමති ආන භාවනා කරනකොට උපාසක මහත්තයාගේ ආනාපානෙ කොහොමද ආනාපානෙ දකින්නේ කියලා. එතකොට මට කියත හැකි ඔය ධ්‍යාන පැත්තට ධ්‍යානෙ විපස්සනා පැත්තට ධ්‍යානෙ කියලා මගේ තියෙන කුංචි දැනෙන. එහෙම නැත්නම් කොහොමද මේ යුත්තේ කියලා කියනවනම් ඒක අහසට ඉනිමන් හැදින්න. ඒක නිකන් කැන්වස් එකක් නැතුව චිත්‍රම් දින්න හදනවා. ඒ නිසා Taman මේ දවස් හතක් භාවනා කරලා කරනකොට ආනාපානෙ වැටෙන්නේ කොහොමද කියන්නේ එතකොට අපිට පුළුවන් දන්නා තැන සිට යන්න. කොහොමද වැටෙන්නේ? මොකද කියන්නේ සියෝමලා මේ මේ ඉන්දියාන අවස්ථාවේදී සතියෙන් කොමකට බලන්නේ ඉතින් යාඥාමයි ඉතින් ඉතින් නැවතත් තුන් සත්‍යයට එනවා. ඒක අපිට හොඳ පදනමක්. මොකද තමන් අත්දැකීමෙන් කතා කරන එක තමයි පළවෙනි ප්‍රශ්නේ අහලා තියෙන්නේ. ඒ විදිහට තමන්ට ආනාපාන බලාගෙන ඉන්නකොට ආනාපානෙ ගෙවිලා ගෙවිලා ගෙවිලා මේ හිත තාම කලකොල වෙන්නේ නැතුව ඇතුළට වෙලා නතරලා ඉන්නකොට ඒක කිසියම් තත්ත්වකටවත් වෙලා නැහැ. තිබුණේව ගෙවක් කරලා තියෙනවා. ඉතින් මේ වෙලාවේදී මට මේක එන්න ඕනේ. මෙහෙම වෙන්න ඕනේ කියපු ගමන් හිත ඒක හදලා දෙනවා. බලාපොරොත්තු ගියෝ. ඒ නිසා කිසිම දෙයක් හිතට දැම්මොත් ඒ හිතන හිතන දේ හැදෙන්න ඉඩ තියෙනවා. එතකොට ඒක මනෝ විකාරයක්ද ඇත්තක්ද කියලා හොයන්න බෑ. ඒ නිසා පිටිය සකස් කරන බලන්න ඉන්න එකයි. විශ්වාසයෙන් බලන්න ඉන්නෝනේ. මම දැන් කෙලෙස් නැහැ. රාග ද්වේෂ මොහ නැහැ, නිමිති නැහැ. එතකොට භාවනාවේ හිත පිට ගිහිල්ලත් නැහැ, නින්දට වැටිලත් නැහැ, ක්ලාන්ත වෙලත් නැහැ. මගේ අවදිය තියෙනවා. මේක ශ්‍රේෂ්ඨ தත්වයක්. මේක හරියට කියනවා නම් මේ කිසියම් දෙයක එලිලා නැතුව අවකාශයේ වස්තුවක් තියලා තියෙනවා. ආලම්බනේ පේන්නේ නැහැ, කනෙක්ෂන් එක මොකක්වත් පේන්නේ නැහැ. ඉතින් මේක ආශ්චර්යයක්. තියෙන්නේ මේ ආශ්චර්ය දන්නේ කොච්චර වෙලා ඇඟිලි ගැහිමකින් තොරව මම ය නැතුව, මාන්නකින් තොරව. මේක මෙහෙම පවත් ගන්නකොට. ඒකෝට එයාම මතු කරලා දෙයි. ඒක නැතුව මේ වෙලාවේ මේ මේ නිමිති පහළ වෙන්න ඕනේ, මේ මේ දේවල් වෙන්න ඕනේ කියලා අපේක්ෂාව ඉදිරියට කෙරුවොත් අපේ මනස ඕන දෙයක්ම වලපෙනවා. ඒක නිසා අර මම අර කලින් කියපු දීඝබාහනක ස්වාමීන් වහන්සේලා කියන කතාව චෝදනා කරන්නේ මේක නිමිත්තයි කියලා කිව්වොත් නැත්නම් නිමිත්තක ලකුණු පෙන්නුවොත් එයා ඒක අපේක්ෂා කරනවා. අපේක්ෂාව විතරක් ඇදී ඒක මාවල වෙනවා. එසා තමන්ගේ ධර්මානුකම් කර්මානුරූප ධර්මානුගතව මතුවෙන දෙයට එඳාරින මිසක් මොනම දෙයකටවත් උඩගිනි දෙන්නේ නැහැ. උඩගිනි දෙන්න ගිහිල්ලා අද භාවනා ලෝකේ අවුරුදු 30ක් විතර මම මේ මේ ක්ෂේත්‍රේ බලා ඉන්නවා කී දෙනෙක් කාලද ඉන්නේ. ඒ වෙලාවේදී කවුරු හරි කිව්වොත් ඕක තමයි ප්‍රථම ධානය කියන්නේ ධානය තමයි. කවුද නැහැ කියන්නේ. නෑ ඕකම දෙවෙනිකට අදිස්ථාන කරනවා දෙක වෙනවයි කියවම වෙනවා තමයි. ඥානිමල ඇත්ත දන්නේ නැහැ මේක විච්ච මනෝ විකාරද දන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ ඔන්න ටික දවසක් ගියාම මේක නැති වුණාට පස්සේ ආය සම්පූර්ණ මේ ඉච්ඡා බංගත්‍ය කරපත් කළ හැම තැනම ඇවිදිනවා මට මේක වුණාද නැද්ද කවුද? ඒක හැම වෙලාවෙදීම ප්‍රകൃතියට ඉඳ කියලා. වෙන ඕන දෙයට ඉඳ කියලා යනවා මිස කවදාකවත් එපා මේක විය යුතුයි කියලා. විපස්සනාවේදී භාවනාවේදී විය යුත්තක් නැහැ. මොනම දෙයක්වත් විය යුතුයි කියලා දෙයක් නැහැ. Tamange අවදිය තියෙන්නේ වෙන දේ ඇති හැටියෙන් දකින්න. ඒ නිසා පළවෙනි ප්‍රශ්නේ ඇහුවේ ප්‍රථම ධානයේදී අධිෂ්ඨාන කරන්න ඕනේ මොනවද ඇවිත්වියේ ලකුණු. මේ දෙකේම තියෙන්නේ කේල් කන වැටපයින්න හොරාට ඉස්සරහ. හොරාගේ ඉස්සලා බේල් කරන වැටපයින්නවා කියන එක දන්නේ ඈ ඒක හොරාට බයින්නේ දැන් නැහැ බේල් කරන වැට පැනලා නම් තියෙන ඔය එයා එහා පැත්තෙල්ලම කපන්නේ ඒ නිසා මේ චපල හිතට තවත් චපලක් දෙන්න එපා උගේ කට උත්තරයක් ගන්න මිසක් මේ දෙන්න එපා ක්ලූ එකක් එයාම කට උත්තර දෙනකන් ඉන්නේ දැන් එයා හිතලා දීපු කට උත්තර උසාවි වාගන්න අරක මේක කියලා අස්වල ගත්තොත් එයාගේ බෑ මට උසාවියේ බලපෑම් කරුවා ඒ නිසා මම බයට කිව්වා. බය කරන්න එපා. රට උත්තරෙන්නේ නැහැ. ඒක අපි ඇත්තටම පහුගිය දවස් හතර පහේ අනන්තව සාකච්ඡා කරා. භාවනා වෙදී ආරවුල් කංකරච්චල් අවුල් පාස අයින් කරලා බලන්න ඉන්නකම් මොනම දෙයක්වත් අපේක්ෂා කරන්න එපා. අපේක්ෂා කිරීමම සංස්කාරයක් වෙනවා. අපේක්ෂාව තමයි සංස්කාර කියලා කියන්නේ. අපේක්ෂා නොකර ඉන්නයි කියන එක ඒක ලොකු ලොකුම දානයක්. ජීවිතේ කරන ලොකුම දානයක් තමයි මොනම දෙයක්වත් අපේක්ෂා නොකර ජීවනදී සංඥාවක වගේවල දාලා පිටිය සකස් කරගෙන ඉන්නේ. ඒක ඇත්තටම නිවනම තමයි. ඒ අපේක්ෂාව තුළම එහෙමම නිවන තියෙනවා. ඉතින් එහෙම නැතුව මේ නිවන අපේක්ෂා කරනවා නම් හෝ ධ්‍යානයක් අපේක්ෂා කරනවා හෝ එන දේ බොහෝ විට මනෝ විකාරයක් වෙන්නේ. දෙවෙනි මොකක්ද කිව්වේ අනුරුද්ධ සූත්‍රයේ කොහෙද අපි කතා කරන්නේ? ඔව් ඒක මොකද්ද ප්‍රශ්න නගන්න වායසරයක්? අනුමුද අනුමුද එන්නේ මයික් එකට නෙමෙයි කතා කරන්නේ ඔය කොහරද කතා කරන්නේ. මේ ධර්මයේ අන්තිමේනා නෙමෙයි අන්තිමේනාට මහේචිකනා නෙමෙයි අත්මාවදී නෙමෙයි. මහා පුරුෂ විතක්ක අටක් මේක එක දවසක් මට මතකයි අපි මේ සූත්‍රය දැනදීන් වලදී කරා. නිව්සීලන්ත වලදී ඒකදී මේ විවේකීව භාවනා කරන අනුරුද්ධ ස්වාමීන් වහන්සේට බුදු ජානන්සේ දේශනා කරපු ධර්ම පිටු කිරීම ක්‍රම 8කට වගේ සඳහන් වෙනවා ඒක ප්‍රසිද්ධ එකක්. මට පෙළට නම් අට මතක නෑ මේ වීරවන්තයාටයි මේ ධර්මයේ කුසීතයක් නෙවෙයි. අල්පේච්ඡතාවය ඇති විඤ්ඤාටයි මේ ධර්මයේ මහේච්ඡතාවය ඇති කරන්නේ නෙවෙයි. සතිවන්තයාට මේ ධර්මයේ අසතිවන්තයාට නෙවෙයි. ප්‍රඥාවන්තයාටයි මේ ධර්මය මෝඩයාට නෙවෙයි. ශ්‍රද්ධාව තියෙන මිනිහටයි මේ ධර්මයේ ශ්‍රද්ධා නැති මිනිහ නෙවෙයි කියලා ලස්සන පුදු විතර්ක වගේ පහළ වෙනවා. පහළ වෙලා ඒක ඔක්කොම නිකන් බුද්ධහම පිටු කරනවා. ඉතින් එහෙම ඉන්න වෙලාවේදී සරුවච්චන් වහන්සේ පෙනී හිටලා පොර තවත් එකක් දාගන්නයි කියලා කියනවා. ප්‍රපංච රාමායත නෙවෙයි ධර්මයේ තියෙන්නේ නිප්පංච රාමායතයි ධර්මයේ තියෙන්නේ. ඒ කියන්නේ හිතේ හිතවිලි ගොජ දාන මිනිහට මේ ධර්මයේ තේරෙන්නේ ඒකට කියන්නේ මේ වාග් බහුල්ලිය කියලා වචනේ පාවිච්චි කරන මේ පුංචි දෙයක් කියන්නේ ගොඩාක් විස්තර කියන මිනිහට කවදාකවත් සත්‍ය කතා කරන්නත් බෑ සංනිවේදනය වෙන්නෙත් නෑ එමෙලෙස ධර්මයේ තේරෙන්නෙත් නෑ මේ ලෝකේ කියන දේවල් පුංචි කරන්න ඉගෙන ගන්න මේ පුංචි එකක් අල්ලන්නේ මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා කතා පවත්නකොට අහගෙන ඉන්න මිනිහට කොහෙන් පටන් ගත්තත් දන්නේ නැහැ ඉවර වෙනා දන්නේ නැහැ ඉතින් ඔව් ඔව් කියනවා මොකද ලස්සන කොට නගලා තියෙනවා නමුත් ඒකට කියනවා වාග් බහුලී ඕක එන්නේ මේ ප්‍රපංච කරනවා. ප්‍රපංච කරන්නේ නැති කුණක් අල්ලගෙන ඉතින් ඒක වමාර වමාර කරනවා. ඉතින් වමාර වමාර කරනකොට ඒක වචනේ වචනයක් බවට පත් වෙනවා ඒක ක්‍රියා බවට පත් වෙනවා. ඒ නිසා ලෝකයේ තියෙන දේවල් පුංචි කරනවා. ධර්මයේ දේවල් ලොකු කරනවා. ඒ දේ පුංචි කරන දේවල් ලොකු කරන්න පටන් ගන්න එක තමයි සාහිත්‍ය කියන්නේ. ජනමාධ්‍ය කියන්නේ. ඒකට ජඩ මාධ්‍ය කියලා කියන්නේ වැරදිලා ජනමාධ්‍ය කියලා කියන්නේ. ඒක කරන්නේම කුණුහරුප ටිකක් අරගෙන ලොක් කරලා පෙන්නනවා. ඔකට ලස්සන කතාවක් කිව්වා අමාරි සයියා. අමාරි සයියා කොහොමද කියලා දන්නේ? ඈ? විනෝද සමයේ හිටියේ දැසන. අමාරි සයියා කියනවා ඉස්කෝලේ මහත්තයාට මේ මං එනවා කිඹුල අල්ලන්න කියලා. ඉතින් ඉස්කෝලේ මහත්තයා කියනවා අමාරි සයියාට පිස්සුද මේ දෙල්ලමත් ඔබ කවදාකවත් ඒක කරලා නැහැ මේක විශාල කිඹුල කියන සතා එහෙම අල්ලන්න පුළුවන් එකනේ කනවයි කියලා. අයියෝ සිම්පල් මම ගෙනියනවලු පුංචි කල්වල කන්නාඩිය. පුංචි කියලා බලපු කණ්ණාඩියේ මේක එතකොට මට අතින් අල්ලලා ටක් ගාලා අරගෙන ගිනි පෙට්ටියක දාගන්න. මට හම්බුනල් ඒ තරම් මේ පුංචි කියලා බලන කණ්ණාඩිය මම ඒක අරගෙන යන්නේ කියලා. කිව්ල කොච්චර ලොකු වුණත් ඒකට අල්ලගත්තට පස්සේ මට අරගෙන ගිනි පෙට්ටියට දාගන්න ගියේ. ඒ නිසා ප්‍රපංචවලට තියාගන්නේ පොඩි කරලා බලන කණ්ණාඩිය. අද ඉන්න ඔක්කොම ළඟ තියෙන ඒක ලොකු කරනවා. ලොකු කරලා මොකක් හරි ගුණ හර්ධයක් ගන්න ඒකට ප්‍රොජෙක්ට් රිපෝට්ස් ගහගෙන ප්‍රොපෝසල්ස් හදාගෙන හත් පහක ඇති වැඩක් නෑ. ඒකේ ලොවි විශාල සම්මන්ත්‍රණ දවස් 3 4 ඉතින් ගිහිල්ලා මිනිස්සු ටිකට් බෙදාගෙන කතා කරනවා. ගිහිල්ලා එනකොට අහුව මොකද්ද කතා කරන්නේ කියලා ඒක දන්නේ. මුතු ජානනාතිකරන මොන බයිලාවක්වත් නැහැ. සෝපාකාවට පස්සේ වචන දෙකයි වැඩි වෙනවා. ඒ ප්‍රපංචකරණේ තන්නේ කර සාහිත්‍යයේ තියෙන ගතියක්. ඒකට කියනවා මේ අතිශෝක්තිය කියන්නේ. අතිශෝක්තිය සාමාන්‍ය අකුසලයක් විදිහට ගණන් ගන්නවා. ඒ නිසා බටේට ලෝකයක් කෙනෙක් කියන අතිශෝක්තිය බොරුවගේ මල්ලි කියන. බොරුව අපාගාමී. බොරුව අපාගාමී අකුසල කර්මයක් අතිශෝක්තිය බොරුවගේ මල්ලි වගේ. නමුත් අද අපි කතා කරන වචන එකක තියනවාද බලන්න අතිශෝක්තිය නැති කතාවක්. හැමදේම පුම්බල කතා කරනවා. උනාට වැඩිය ඉස්මතු අරයට හිත් වදින්න. එයාට කෙනෙකුට හේතු ගන්නන්න හැමදේම ස්ට්‍රෙස් කරනවා. ඉතින් කල යුතු දේ ස්ට්‍රෙස් කරනවා නැති දේ ස්ට්‍රෙස් කරනවා කියම අන්තිම ස්ට්‍රෙස් කරන එකේ තේරුමක් නැහැ. ඒ නිසා අද විතර පොත් කියවෙන යුගයක්, අද විතර බණ කියවෙන යුගයක්, අද විතර මේ සදාචාරය ගැන කතා කරන යුගයක් ඇත්තේ නැහැ. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියලා තුන උන්වහන්සේ මේ 1901 ඉපදිලා 1993 පිටුම අපවත් වෙච්ච යුග පුරුෂයෙක්. උන්වහන්සේ කියනවා අද විතර බණ කියන යුගයක් මා සිංහල ඉතිහාසෙම තිබුණේ නැහැ. නමුත් රට නරක වෙලා තියෙන තාලේ දිහා බලනකොට මොකද්දෝ වැරද්දක් තියෙනවා. බණ මෙච්චර කියද්දිත් රට යන්නේ කොහෙද? කිව යුතු කාරණා නෙමෙයි කියන්නේ වෙන දේවල් කොච්චර දෝක් නංගනං ගන්න. ඉතින් මේකේ ප්‍රපංචකරණය වෙනවා. බුදුචානන්සේ කියන මේ ධර්මයේ තේරෙන්නේ නැහැ කවදාකවත් short to the point. කෙලින්ම point එකට කතා කරන මිනිහට විතරයි ධර්මයේ තේරෙන්නේ. අනික් කට්ටිය නිකන් මේ පඳුරට ගහන්නේ හාවට වදින්නේ නැහැ. කොටිම අරමුණට හිත මෙහෙව ගන්න බැරි කෙනා අරමුණ වටේ තියෙන දේවල් ගැන කොච්චර විතර කතා කරනවා. මම මන මෙනේ කරන අරමුණ මේකයි ඒකේ විස්තර මේකයි කියන එක කියන තාක්කල් අර විස්තර වලින් සත පහක් ඇති වෙනවා. ඒ ශාකිවේ යුතු දෙයි. ඒ එල්ල කරලා කියනවා කියන එක ඒක එසේ මෙසේ මේ දක්ෂකමක් මේ නිසා අනුත් කුමාරගේ ස්වාමීන් වහන්සේ කියනවා අනුරුද්ධ වෙලා ඉස්තර තව එකක් දාගනි පපංච නිප්පංච රාමත්ථයන් කෝ ධම්මයන් ධම්මෝ න පපංච රාම රාමත්ථය කියලා ප්‍රපංච කරනවායි කියලා කියන්නේ වාග් බහුල්‍ය වගේ මානසික වැඩපිළිවෙල දේශයෙන් කියන්න පුළුවන් දේ ආලවට්ටම් තමයි තමයි කියන්න වගේ. එහෙම නැත්නම් අතිශෝක්ති කියන වගේ හිත කොයියර කියන කුණු කන්දලයක් අරගෙන හේවමර වමර කරන. මේ කොච්චර අයින් කරන්න ගියත් අයින් වෙන්නේ. ඉතින් එහෙම කෙනාට අමාරුයි මේ මම මම දැන් මෙතන කියන එක නරකයි. ඒක ඒ ධර්මනි බණ අපි ඇහුවේ. ඒකේ නිවනේ නිවීම පොත අරගෙන බැලුවොත් ඒ සංස් මාතුකාව සෑහෙන දුරට මතු කරලා දෙනවා. මේ ප්‍රපංචකින් මූල ධර්මයේ මතු කරගන්නම තමයි මේ සූත්‍රය ඉස්සරහට ආරම්භ සක්මනේදී උපවාසයේ සංගාන්තව කරන සංකීර්ණ සරලයක යාම මම සංකල්පයේ අත්දැකීම කුසලනවා තබනවා එන්නේ පටන් අරගෙන ඊට පස්සේ ආ පොළොවට දැකීම ආකාර හතරකට බෙදලා කුසලනවා නිඳ සත්‍ය ඇඳි වශයෙන් ආකාර හතරකට බලනකොට එතෙදි පොඩි ගැප්පේ අපුන අතර අතරක් ඇති වෙනවා මේ සඳහා පාක් පැවීම සහ ආකාර හතර පිළිබඳ කාර්යය පිළිබඳ විෂමතාවක් ඇති වෙනවා. මේ අවස්ථාවේදී පාද ඈතින් සම්ලසක් වුණොත් ඒක හඳුනා. ඒ අනුව වස්තුන් කරනකොට මට හිතුවේ මේ සංකීර්ණේ තව සංකීර්ණ කරන්න පුළුවන්. අර සර්වේකම යන්න. ඒ කියන්නේ එක අරමුණකට යන්න ඇඟිලි කුඩුවෙන් පාරිස වෙනවා. ඒක සර්වේකයන් සඳහා තවත් සංකීර්ණ කරන්න පුළුවන් පිළිපැත්තේ හිතුණා නම් ඒ සංකීර්ණ කොට අත්හදා ගැනීමේ ක්‍රමයක් දුක වෙන්නේ නැහැ. එහෙම ඇත්තටම සාමාන්‍ය වචනෙන් කියන්න පුළුවන් මේ ලෝකේ ක්‍රියාවක් කියලා දෙයක් නෑ හැමදේම ක්‍රියාවලි. තනි ක්‍රියාවක් කියලා පිටු කරන්න ඕන එක ක්‍රියාවක් ලෝකේ නෑ ක්‍රියාවලි තියෙන්නේ. එකින් එකට එකින් එකට yaadෙන ක්‍රියාවලිය මේක තමයි යෝ පරිච්ඡම්පාදි කියලා කියන්නේ අපි කිව්වට ක්‍රියාවක් කියලා ඒක කඩන්න පුළුවන් ඒක කරගත්තා ඒක තව කඩන්න ඒක තව කඩන කඩ කඩ කඩ කඩ යන්න යන්න මේකේ තියෙන්නේ මේ නොබිදිය හැකි මූලික ඒකකයක් මේ ජීවිතේ හැමදේම බිඳ බිඳ බලන්න ඒ නිසා පියවර කියන එක ඕන විදිහට කඩ කඩ බලද්දී සාමාන්‍ය මට්ටමට කියන මුලැමැදාග බලනවා එතකොට හැම එකෙම අවස්ථා තුනක් ගන්න. ඊට පස්සේ ඒ ගත්ත මුලත් ආය මුල මැදක් බලන්න. එන්නේ කඩ කඩ යෑමට කියන විභජ්‍ය වාදී කියලා. මේක නිකන් ලේස බීම් එකක් වගේ. ලේස බීම් එකක් මගේ කටේ ගිහලා වැදුනොත් ඒ පිටපත් පිට මේ අතු පිට පුපුරයි. පැලෙයිදිය. පැලෙයිදියෙන් මේ බීම් එකේ ඒ වේග ධාරාව ඇතුළේ ගියාම ඒ ගාව මට්ටමත් බිඳිනවා. ඉන්නට පස්සේ උඩ මතු පිටම තියෙන එක පිටි බාටපත් වෙනවා. හුණකක් ආවත් ගැසලා යනවා. ඒක ඇතුළට ඇතුළට පුපුරු කරන පිපිරි කගා පුපුරු කගා පුපුරු කගා යනවා. අවුවට වැසට විවුර්ත වෙන ගලක් බැලුවොත් ඒ ගලට ඕක තමයි වෙන්නේ. සාමාන්‍ය සූර්යාලෝකයක් ඇවිල්ලා වැදුනට පස්සේ ඒක දවුදේට රත් වෙනවා. දවල්ට රත් වෙනවා රැට සීතල වෙනවා. ආය රත් වෙනවා හිය. කාලයක් යනකොට ගල පුපුරනවා. පිපුරන පස්සේ ඇතුළට වදිනවා. එහෙම පිපිරි පිපිරි පිපිරි පිපිරි ඇතුළට. විපස්සනා වෙත් ඔය ලේස බීමක් වගේ විභජ්‍ය වාදයක් අය කියන තැබීම කියන එක අල්ලගෙන ඒක ওই විදිහට මේ මුල මේ මැද මේ අග කියලා කඩලා බලපුවාම අර මුල කියලා අල්ලගත්ත අපි තුන විලුඹවදින කියලා ඒක බලපුවාම ඒකෙත් කොටස් කොටස් තියෙනවා. ඒ වගේ කඩ කඩ කඩ කඩ යන්නේ හිතේ සත්‍ය වැඩි වෙනකොට හිතේ ප්‍රනීත භාවය වැඩි වෙන හැබැයි චින්තාමය ඥාන වලින් ගියාට ඒකේ කිසි වටිනාකමක් නැහැ. ඒක නිකන් මනෝ විකාරයක් විතරයි. මනස ප්‍රනීත වෙනකොට තීව්‍ර වෙනකොට ওই සිද්ධියේ සක්මනේ විතරක් නෙවෙයි අතක්ටි ගන්නකොට ඇසිපිල්ලක් ගන්නකොට මේකේම ඒක පොත් පොත් වෙලා කියනවා වතුර ගහලා පේන්න පටන් ගන්නවා. වතුර ගහලා පේනකොට හැම සිද්ධි දෙකක් අතර නැදම ඔය වගේ හිස් තැන් රාශියක් තියෙනවා. මේක නිකන් රටහුණු වගේ જાතියකින් හදපු දෙයක් ඕනතරකින් කඩනවා. එහෙම නැත්නම් මේ යකඩෙන් හරි වාහනෙන් හරි එහෙම නැත්නම් දියමන්ත වලින් හදපු දෙයක් මේකේ නෑ. ඔක්කොම භංගුරයි. ඔක්කොම මේ කෑලි කෑලි පුප්පු කරලා හදලා තියෙන එකක්. මේක නාම ධර්ම වලක් තියෙනවා රූප ධර්ම වලක් තියෙනවා. ඉතින් ඒකට හිත එල්ල වුණාට පස්සේ ඒ පැත්ත බලන්න පටන් ගත්තට පස්සේ කොයි දේ දිහා බැලුවත් ඒ පුද්ගලයාට නොබලා ඉන්න බැරි වෙනවා මේ. අපි බැලුවට gediy වශයෙන් ඒකකක් වශයෙන් තිබුණාට මෙතන තියෙන්නේ ඝණයක්. මෙතන තියෙන්නේ රාශියක්. මේ රාශියට නමක් දුන්නාම පැවැත්මක් තියෙනවා. නමුත් කුංචු කුංචු අණුවක් ගත්තාම ඒකට පැවැත්මක්. උදාහරණයක් වශයෙන් කියනවා මේ මැස්ස ඔක්කොම එකතු වෙච්චාම මේ වදයක් හැදිච්චාම ඒකේ පැවැත්මක් තියෙනවා. නිවෙස ඇවිස්සලා ගියාට පස්සේ මේ මැස්ස බොහෝම ශීඝ්‍රයෙන් වෙනස් වෙන සතේ තට්ට ගහනවා තප්පරයකට කොච්චර දෝ වාර ගන්න තට්ට කොතනද තියෙන කියලා හොයන්න බෑ. මේ මැස්ස තට්ට ගහනකොට වලාකුලක් වේ. මෙතන තට්ට තියෙනවා කියලා කියන්න බෑ ඒ තරම් ක්‍රියාරාශියක් තියෙනවා. නමුත් මේක එකතු වුණාට පස්සේ එකටපත් වෙන වදයක් තියෙනවා. ඒ වගේ තමයි ශරීරයේ එකතු වෙච්ච ඝන සංඥාවක් තියෙන. ඒ ඝන සංඥාව වෙන් කළ බැලුවට පස්සේ එහෙම ඒකට විශිෂ්ට ගුරුත්වයක් හෝ මෙහෙම නැත්නම්